සූදානම් වෙන්නේ ඒ පින්තුන්ට අතිශය වටිනා දහම් ටිකක් කියලා දෙන්න විශේෂයෙන්ම සරත්නෝර හිටිය සිටු පොවුලක් මේ සිටු දුවලට දරුවෙක් හම්බුණා ඒ දරුවට නම තිබ්බා සෝනා කියලා ඉතින් මේ සෝන ටිකක් ලොකු වුණාම දෙමව්පියෝ සුදුසු කුලයකින් අවහගා කටයුත්තකුත් කළා දුන්නා. ටිකක් කල ගියාම මේ දෙමව්පියෝ කලුරිය කළා. කොමාර මේ සෝනාවට පුතුම 20ක් හිටියා. ඒ හින්දා පුත්තු 20ක් එන්නේ හින්දා බහු පුත්තක සෝනා කියලා නමක් හදනවා. ඉතින් පුත්තුත් ලොකු මහත් වෙලා දීගතල තුන්නා. අනේ ඉතින් අපි හරි හම්බ කරන දේවල් තියෙන්නේ දරුවන්ට දෙන්නනේ. දරුවෝ කවදාවත් නොසලකා ඉන්නේ නැහනේ කියන අදහස් ඇතුව මේ සෝනා මොකද කරන්නේ ස්වාමියාත් නරුණා සෝනා විතරයි ඉතුරුනේ සෝනා උපාසකම්ම මෑණියෝ මොකද කරන්නේ තමන් සතු සියලුම ධනය සමානව දරුවෝ 20ටම බෙදලා දුන්නා දීලා ඊට පස්සේ වැඩිමහල් පුතා ගාවට ගියා දැන් ඔක්කොම තියෙන දේවල් දුන්නානේ ඉතින් ටික දවසක් අපි අධ්‍යයයක් යනකම් හොඳට ඒ සැලකුවා එවුවට පස්සේ එන්න ටිකක් දවස් යනකොට ලේලි ටික ඉතින් ටිකක් වෙනස්කම් කරනවා. ඉතින් මෙහෙටම වෙලා ඉන්නේ අපිට කියලා වැඩිපුර යමක් දුන්නේ නැහැනේ හැමෝටම සමානවම දුන්නේ තව දරුවෝ ඉන්නවනේ කිව්වා කියලා එහෙම කියනකොට ඔන්න දැන් තෝරන මොකද කරන්නේ ඒ ලොකු පුතා ගෙදරින් ඊගාව පුතා ගෙදරට ආවා ඒ ගෙදරත් ටික දවසක් ඉන්නකොට ඒ ලේලිත් ඒ විදිහටම කිව්වා ඔහොම ඔහොම ඔහොම ඔහොම දරුවෝ 20 දෙනා ගාටම ආවහම 20 දෙනාගෙම ලේලා මේ සෝනාවට ව්‍යාස්කම් කරනවා. එතකොට සෝනා පස්කම ගොඩාක් වයසයි. තනියම ජීවත් වෙන්න බැහැ. අමාරුයි, චේත දුර්වලයි. දැන් මේ ජීවල් විශ්ෙන්න අනුම්පද අහන්න බැරි හින්දා මෙයා පාරට බැස්සා. ඇවිල්ලා පාරේ ඒ කාලවල පයින් යන්නේ. අම්බලමක් තියනවා. දැන් සිටු පවුලක උපන්නේ. නමුත් දරුවෝ සලකන්නේ අම්බලමකට වෙලා ජීවත් වෙනවා. එතකොට එතන යන්නේ නැහැ. කෑම කාලා ඉතුරු වෙන කොටස් තියෙනනේ ඉඳුල්. ඒවා තමයි මේ අම්මා කන්නේ. කොහොම කීප දවසක් ඉන්නකොට මෙයාට හොඳ අදහසක් ආවා. මේ ළඟ මෙහෙණ වරණක් තියෙනවා මෙහෙණ යසපුවක් ගිල්ල පැවිදි වුණොත් ජීවත් වෙන්න පුළුවන්. කුණ දහමක් පුරා ගන්නත් පුළුවන්. පුළුවන් විදිහකට කියලා ඊට පස්සේ මෙහෙණ වරණට ගියාම වයසින්ද මහාන කරන්න බෑ කිව්වා. ඊට පස්සේ එතන ඉන්නෝනේ කෙලස් නැති නොකල සුතජන භික්ෂුනි ඒකවල දොස් කියන්න ගත්තා ඉන්නකම් වයසට යනකම්ම ගෙවල් වල ඉඳලා ඉඳලා බැරි වුණාම මේවට එනවා ඉතින් අපි වුණ උපස්ථාන කරන්ද අනුන්ගේ උපස්ථාන ලබා ගන්න මේවට එනවට වඩා හොඳයි නෑවිල්ලා ඉන්න එක අරගෙන කියලා ඔහොම දොස් කියනවා වයින්නවා. වයසට ගියාම මොන සිල්ද ඉදීම සිල් රැකෙනවා. සිල් රැකෙන දුනේ තරුණ කාලේ ඈ සිල් රැකෙන්න කියලා ඉන්නේ නැහැ. මේ කාල ජීවත් වෙන්නයි කියලා ඔය වගේ එක එක හිතා. ඉතින් හැමදෙනාගෙන්ම පිටක් පිළිසරණක් නැති මේ අසරණ අම්මා පිට පිළිසරණ බලාගෙන කරුණාවෙන් යුක්ත සිත් කියන තැනකට ආවහම ඒ තැන්වලුත් ලැබුණේ කටුකම කටුක අත්දැකීම් ටික ජීවිතේට. හැබැයි එතන ඉන්න ලොකුම භික්ෂුණීන් වහන්සේ හරි කාරුණිකයි. හරිම කාරුණිකයි. එයා කතා කෙරුවා සෝනාවට කතා කළා කමන්නේ සෝනාවන මම ඔබව මහාන කරන්න අනිත් අය ගොඩාක් දෙනෙක් විරුද්ධ වෙද්දි මේ සෝනාව ලොකු භික්ෂුණීන් වහන්සේ මොකද කළේ? පැවිදි කළා. පැවිදි කළාට අර පුතජන මට්ටමේ ඉන්න භික්ෂුණීන් වහන්සේලා ඉන්නෝනේ වැඩිම. ඒ අය හැම වෙලාවෙම එක එක හිත පෑරෙන වචන කියනවා. ඈ හින් කහනවා හින් කියනවා කියන්නේ කරනවා. ඒ වගේම එච්චර වයසක දැන් වයස වුණාට පැවිද්දෙන් අලුත්නේ. එයාට කියලා තමයි උණු වතුරුණු කරව ගන්නවා. ආය සේවා කර ගන්නවා. ඒ කටයුතු කරනවා. ඒ වගේම මෙහෙනවරණ අතු ගන්නවා. බණ අහන්ඳ හැම සති දෙකකට අඩමසකට සැරයක් ජේතවනාරාමයට යනවා භික්ෂුණීන් වහන්සේලා ඔක්කොමලා. සෝනාවේ ඔය කන් යන්නේ සෝනාවට බාර දෙනවා මෙහෙනවරණ බලා ගන්න කියලා. මෙයා කල්පනා කරනවා ලෝකයේ තුල දරුවෝ හදලා දරුවන් දරුවන් දරුවෝ හදලා ලෝකයට සේවයක් කළා උත්මහත් කළා ඒ දරුවන්ගේ සැලකිල්ලකුත් නැහැ මේ වගේ තැනකට ආවත් මේ වගේ තැනකින් වුණත් හිත හැදෙන වචන ඇහෙනවා වචන කියන අය අඩුයි කාරුණිකව කටයුතු කරන අය අඩුයි මට මාවම පිළිට කරගන්නට ඕනේ. මම මාවම පිළිසරණ කරගන්නට ඕනේ. ඈ මට ධර්මයේ හැර වෙන පිහිටක් පිළිසරණක් නැහැ. ඒ නිසා ධර්මයේ හැර පිහිටක් පිළිසරණක් වෙන මට නෑ මම අප්‍රමාදීව කායකතා සතිය වඩනවා කියලා හිතාගත්තා. කවුරු බැන්නත් ඒ වචනයකටවත් ඇහුම්කන් දෙන්නේ මට බැන්න නේද කියලාවත් හිතන්නේ නැහැ හැම වෙලාවෙම ඉඳගෙන හිටියත් නිදාගත්තත් ඇවිද්දත් මේ කය කෙරෙහි හිත තබාගෙන මේ කයේ ආදීනවම තමන්ගේ කයේ ආදීනවම සීකරනවා මේ කයේ හැදිලා තියෙන කුණු පොකොටස් ටිකම මෙනෙහි කරනවා මට තියෙන එකම පිහිට එකම සරණ කායගත සතිය නැත්තම් මේ ධර්මයේ හැර වෙන පිහිටක් නෑ මට කියලා හිත දැඩි කරගෙන හතර ඉරියව්වේම කායගත සතිය වඩනවා ගන්නවා. බොහෝ දවස්වල රැස් නිදාගන්නෙත් නෑ. මේ විදිහට කායගත සතිය වඩමින් ඉන්නවා. දැන් අනිත් කට්ටියට පේනවා මෙයා භාවනා කරනවා. දැන් බයින්නෙත් නෑ. ඒකෙන් බැන්නට වැඩකුත් නෑ. එයා ගණන් ගන්න නෑ. හ්ම්. ඊට පස්සේ කුස්සියට වතුර ටික ලිපේ තියන්න ගියත් ලිපට ගින්දර දාලා වතුර මුට්ටිය රත් වෙන තාක් මොකද කරන්නේ කායගත සතිය වඩනවා වතුර කලයක් ගේන්න ගියත් කායගත සතිය වඩනවා කියතු ගෑවත් කය කෙරෙහිම හිත තබා ගන්න මෙහෙම යනකොට මෙයාට නමක් දැන්තුණා ආරද්ධ විදිය සෝනා කියලා. ඈ විදිය කරන සෝනාව කියලා. ඊට පස්සේ ඔය වගේම පොහොයක් දවසක වික්ෂුන් වහන්සේ වික්ෂුන් වහන්සේලා ඔක්කොම දැන් චේතවනාරාමයට යන්න ලෑස්තිය බණහන්න. එතකොට සෝනාවට කිව්වා ඔබ මෙහෙන වර්ණ බලාගෙන ඉන්න කියලා. තව භික්ෂුණීන් වහන්සේලා කීප නමකුත් කිව්වා ලොකු භික්ෂුණීන් වහන්සේලාට මූණකට හොදන්න උණුව චූණු කරලා තියන්න කියලා උණුව චූණු කරලා තියන්න කියලා පනවල මෙහෙන වර්ණ බාර දෙක කට්ටිය කොමලා ගියා. ඊට පස්සේ දැන් මේ සෝනාව සෝනා භික්ෂුණිය කුස්සියට ගිහිල්ලා වතුර මුට්ටිය ලිපෝබින් තියලා ඒ ටිකට කායක කරා. හිත පත්තු කරන්ද ඉස්සෙල්ල සම්පූර්ණ නීවරණ ධර්ම දුර වෙලා හිත සමාධිය වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්ක දිවසින් සෝනාවගේ හිත සමාධියේ නීවරණ ධර්ම දුර වුණා කියලා. මනෝමය කයකින් බුදුරජාණන් වහන්සේ දිනේ හිටලා යෝචේ වස්සසතං ජීවේ අපස්සං ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සියෝ පසතෝ ධම්මමුත්තමං කියන ගාථාවෙන් ධර්ම දේශනා කළා. මේ උතුම් ධර්මය නොදැන නොදක යමේ කවුද 100ක් ජීවත් වුණත් ජීවිතේ ජීවිතයක් මේ උතුම් ධර්මයේ දැනගෙන යම් කිසි කෙනෙක් එක දවසක් ජීවත් වෙදී ඒ ජීවිතය ශ්‍රේෂ්ඨයි කියලා තමයි ගාථාවේ තේරුම. මේක ගාථාව කියලා ඒකේ අර්ථය ප්‍රකාශ කරලා අවසන් වෙනකොටම සෝනාව රහත් වෙනවා. රහත් වුණාට පස්සේ දැන් සෝනාව කල්පනා කරනවා වෙනද වගේ ඇවිල්ලා මේගොල්ලෝ මට බහි දැනලා ආර්ය උපවාදයක් කරගන්නවා. මහා කුසල් සිද්ධ කරගන්නවා. ඒ හින්දා මේගොල්ලන්ට මම හිස් කෙනෙක් නෙමෙයි කියලා පෙන්වන්න ඕනේ. මම වීඩියෝ කරපේක හිස්ුනේ නෑ කියන එක පෙන්වන්න ඕනේ. වයස නෙමෙයි මේ නිවනට බාධාව තියෙන වීර්ය නොකිරීමයි කියන එක පෙන්වන්න ඕනේ. කියලා ලිපේ ගින්දරපත්තු කරන්නේ නැතුව ඇවිල්ලා ඉඳගෙන හිටියා. දැන් කට්ටිය බණ අහලා ආවා. ඇවිල්ලා ගිනිහල් ගෙට ගිහිල්ලා වෙනද වගේ බයින්ඩ පටන් ගත්තකෝ මේ උණුතුරුණු කරන් මොනු කළා කියන්න කිව්වා නමුත් උණුතුර කියලා ලිපේ ගින්දරවත් නැහැ කියලා බයින්ඩ ගත්තා. තර කියනවා ආර්යවනි ගින්දර අවශ්‍ය නැහැ අවශ්‍ය උණුතුරනේ. උණුතුර අරගෙන පරිහරණය කරන්න කිව්වා. ගින්දර අවශ්‍ය නැහැ වුණු උණුතුරනේ. බලනකොට මුක්කේ වතුර පැහැනො දෙත. ගින්දර නැහැ හිතේ නමුත් වතුර මුට්ටිය පැහැන. අරගෙන මොන මුළු මෙහෙම වරණේ භික්ෂුන් වහන්සේලා පෙන් පහස වෙනවා ඒත් වතුර හිතෙන්නේ නැහැ. ඔකේ. ඒ පාර දැනගත්ත අපි හිතුවට වඩා මහා ගුණ සම්පන්න උත්තමාවියක් නේද අපි මේ දොස් කියලා තියන්නේ කියලා ඊට පස්සේ බාල කට්ටිය ඇවිල්ලා වැඳ වැටුණානේ අපිට සමාවෙන්න කියලා වැඩි කිසි කට්ටියක් ඇවිල්ලා අපි අතින් වරදක් කොහොමනම් සමාවෙන්න කියලා සමාව වරගත්ත අරගෙන ඔක්කොමලා මේ සෝනා වික්ෂුණීට රහත් මෙහෙණින් වහන්සේට ප්‍රශංසා කළා වහන්සේ වයසුණත් අපිට බොහෝ ආදර්ශයක් වුණා ජීවිතයේට පිහිටක් පිළිසරණක් නැති වෙනකොට බාහිර පිළිසරණ හොයාගෙන රක්තියාදු වෙන මේ ලෝකයක් තුල ජීවිතයකට පිටක් පිළිසරණක් අවශ්‍ය වෙනකොට ධර්මයනුයි පිට පිළිසරණ සෙවිය යුත්තේ කියන උත්තරය ඔබතුමිය ජීවිතයෙන් කියලා දුන්නා අපිට කියලා ප්‍රශංසා කළා. පහු කාලෙදී එතකොට සෝනාවගේ වයස අවුරුදු 120යි. පහු කාලේදී බුදුරජාණන් වහන්සේ බොහෝ භික්ෂුණීන් වහන්සේලා මැද මේ සෝනාව ඒතදග්ග පාළියේ තියෙනවා යදිතං ආරද්ධ විද්‍යානම් වික්ඛෝණං මම යදිතං එක්කනේ මගේ ශාසනේ ඇරඹූ වෙරැති භික්ෂුණීන් අතර මේ සෝනාව අග්‍රයි කියලා අග්‍රස්ථානෙ ලැබුවා. ඉතින් මම මතක් කළේ මේ කතාව ලෝකයා හැමෝම නිନ୍ଦා අපහාස කරද්දී මට බයිනෝ දොස් කියනවා කිය කිය ඒවා අරමුණු කර කර ඒවා අරමුණු කර කර ඒවා එක්ක හැප්පෙන්නේ ඒක හොඳ වචන හොය හොය නරක වචන බැහැර කරන්න ඔය ගැටි ගැටි එළි එළි කියන මුළු ලෝකයක් ප්‍රතික්ෂේප කරද්දිත් වයස අවුරුදු 120කුත් කිය ඒ සෝනාවත් වීර්ය කළ සසරෙන් මිදුණා නම් පුතේ අපිට මේ වගේ උත්සාහවත් වුණොත් සසරෙන් එතර වෙන්න බැරි වෙයිද? ඒ කාන්තින් එතර වෙන්න පුළුවන්මයි. ඉතින් වීර්යයෙන් දුක්ඛං අච්චේති වීර්යෙන් දුක ගෙවා ගන්නට ඕනේ. පෝසතාණන් වහන්සේ සාරා සංකීය කල්පලක්ෂයක් පෙරම් කළා මම දැන් පාරමී ධර්ම පුරලා ඉවරයි. කොයි වෙලේ හරි මං සම්මා සම්බුදු වෙයි කියලා මාළිගාවට වෙලා හිටියනම් බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් වෙයි. නමුත් එච්චර පාරමී ධර්ම පුරලා ඒ තියෙන භෞතික හැම දෙයක්ම අතහැරලා දාලා මොනතරම් වීර්යයක් කළාද බෝසතන් වහන්සේ කළ වීර්ය කොච්චරද කියනවනම් බෝසතන් වහන්සේ හිතනවලු සද්ධාවෙන් ගිහිගෙන් නික්මපු කෙනෙක් ශාසනයට ඇවිල්ලා අප්‍රමාදීව වීර්ය කරනවා කියලා අතීතයේ යම් කිසි කෙනෙක් වීර්ය කළා නම් ඒ මීට වඩා වැඩි නම් වෙන්නේ නැහැ. අනාගතයේ කෙනෙක් යම් කිසි කෙනෙක් වීර්යයි කියලා යමක් කරයි නම් ඒ මේකට වඩා වැඩි නම් වෙන්නේ නැහැ. කියලා හිතනලු බෝසතන් වහන්සේ එච්චරට වීර්යයක් කළා. ඉතින් එහෙම වීර්ය කළා තමයි සතර ගෙවා ගත්තේ. ඒ නිසා කොච්චර බණ තේරුණත් බණ අහුවත් කියලා දුන්නත් ඒක තමන් ඒකට උත්සාහවත් වෙන්නේ නැතිනම් තමන් ඒ ධර්මයේ ජීවිතය යොදා ගන්න වීර්යවන්ත වෙන්නේ නැත්නම් ඒවා සසර ගෙවා ගන්න තමන් ප්‍රයෝග කරන්නේ නැත්නම් ආශ්‍රය වෙන්නේ ඉතින් මට උදේ මේගොල්ලෝ කතා කළාම ස්වාමීන් වහන්සේ අපේ අත්මාදීව කතා බහ නොකර වතක් පිළිවෙතක් කෙරුවත් සති නිමිත්ත හිත පිහිටුවාගෙන හුරු පිහිටුවා ගන්න හුරු වෙමින් කතා බහ අඩු කළා උත්සාහවත් වෙන්න අපි කතා කරගත්තා ගමන් මට හරි සතුටුයි වුණා. ඉතින් මම කියන්නේ ඒකමයි පුතේ මේ ශාසනයට පිහිටක් අවශ්‍ය යුගය බඩගිනි වෙලාවටයි කණ්ඩ ඕනේ. බඩ පිරිච්ච වෙලාවට මොනතරම් රාජ්‍ය භෝජන තිබුණත් වැඩක් නැහැ. ඒ වගේ මේ ශාසනය හොදපාලු වෙලා යන මේ යුගයේ අවශ්‍ය ඇත්තටම වචන ටිකක් කතා කර කර යන චරිත ටිකක් නෙමෙයි ජීවිතේම ආදර්ශයක් වෙමින් ලෝකෙට ධර්ම දේශනා කරන ජීවිතය අවශ්‍ය වෙන්නේ. ඒක කරන්න පුළුවන් නිවැරදි මඟ මාර්ගදර්ශනිකුත් තියෙන වීර්යවන්ත පිරිසකටයි. ඉතින් සත්පුරුෂ අසුරක් හැටියට මේ කාලේ ගස් නැති රටට තුත්‍රි ගහක් ගහකුළුනේ. ඒ වගේ ඉතින් බුද්ධ ආධිත්‍යමන් වහන්සේලා ඉන්නවා නම් අපි ධර්මයේ දන්නවා කියන ගණනකටවත් යන්නේ නැහැ. <laughs> නමුත් මේ කාලේ හැටියට මේ යුගයේ හැටියට ඕගොල්ලන්ට ශාස්ත්‍රයේ ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච ඕගොල්ලන්ට වර්තමානයේ තුල සෑහෙන සාධාරණයක් කළා තියෙත්තේ දන්න දේ කියලා දීලා තියෙනවා කිසිම වෙලාවක වචනයක්වත් මං හංගගෙන නැහැ. මම දන්නේ යම් තාක්ද ඒ හැම දෙයක්ම කියලා දෙමින් පවතිනවා කියලා දෙනවා. කිසිම වෙලාවක මහව අභිභවයයි මේ කියලා හොරෙන් හංගගත්ත අර ගුරු මුස්තිය කියලා මතක එහෙම එකක් නැහැ. බුදුහාමුදුරුවෝ ආදර්ශම් ලෝකයට කළ පෙන්නේ ඒ ටික මගේ ප්‍රාර්ථනාවත් අභිභව යා යුතුයි කියන එකමයි. මට ඕනේ මට කරන්න බැරි මට කරන්න නොහැකි වෙච්ච කොටසක් තියෙන සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඒ ටික ඕගොල්ලෝ කරනවා දකින්න එකටයි මගේ කැමැත්ත ආසාව. මේ හැම පැත්තකින්ම මෙච්චර උත්සාහවත් වෙන්නේ ඕගොල්ලන්ව දෙපයෙන් නැගිට්ටවන්න. හැම පැතිකඩවල වලින්ම දන්න ටික කියලා කියලා කියලා කියලා දෙන්නේ ඕනම තැනක සිටියත් තනියම සසර ගෙවා ගන්න පුළුවන් නුවණ ලබා දෙන්න. මම කියන්නේ හැමදාම අතේලිලා යන්න උහු වෙන්න එපා කියන එක. ඉතින් ඒ වගේම මේ වෙනන ධර්මය ගැඹුරුයි. ඒක වීර්යවන්ත පුද්ගලයෙකුටම ජීවිතය කරගන්න පුළුවන් මිසක ජීන විදියකින් ජීවිතය කරගන්න බැහැ. ඉතින් අවුරුදු දහස් ගණනක ඉඳන් ජනවහරක් තියෙනවා අවුරුදු 2500 ගිය තැන දේශේන කුමාරයෙක් එනවා කියලා. ඒකේ කතාවකුත් තියෙන දැන් එක එක්කෙනා ඔය නම් අසබැඳ ගන්නවා අහවලා දියසේන කුමාරයා අහවල් දියසේන කුමාරයා කියලා. නමුත් එහෙම නෑ. තාම ආවේ නෑ හැබැයි මේ පාර සුද්ධ කරන්නේ අපි ඒකට. ඉතින් නෑ මෙතන ඉන්නවද දන්නේ නැහැ. මේ පිළිසෙ කවුරු හරි කෙනෙක්. ඒ දියසේන කුමාරයා ඇවිල්ලා ෆෝන් නිසායි නැගෙනහිර ගර්භයට අතු තියලා නැගෙනහිර දොරට ඇරලා ওই ධාතුන් වහන්සේලා ආරක්ෂාවට වාල සංඝාතයක් තියෙනවා. වාල සංඝාතය කියලා කියන්නේ දෙපැත්තේ කඩු දෙකක් තියෙන පුරුෂයෙක් වේගින් කරකන මැෂින් එකක්. කිසි කෙනෙකුට ඇතුල් වෙන්න බෑ. ඇඟිල්ල තියලා ඒක නතර කළා චෛත්‍ය ගර්භය ඇතුළට ගිහිල්ලා පහන් හතක් තියෙන එක පහනක් නිවිලා තියෙනවා. ඒ නිවිලා තියෙන පහන් පත්තු කළා ආපෝ ඉස්සරහ කැල්විල්ලා අහස්සේ පරයන්ක ගතගෙන එතෙන්ට වැස්සෙච්ච සුවන පිළිසට බන්න කියලා ආපහු සම්පූර්ණ ශාසනය ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලෙත් තිබුණා වගේම නගා හිටවනවා කියන එක තමයි ජනවහරේ තියෙන්නේ. අර ගුණදාස කප්පේ මතක සින්දුවෙන් දියෙන් රජු ආවේ නැතේන් ජල්මි හිත කියලා. ඒ වගේම 2500 ගියාම 2500 පිරුණේ රාජ්‍ය වාසෝල්පේ 1956 96 අවුරුද්දේ උපන්න හැම ළමයෙකුටම ස්පිතාල වල තෑගි දුන්නවලු මෙතන කවුරුහරි දීසෙන කුමාරය ඇති කියලා. ඉතින් මම කියන්නේ මේ ශාසනයේ හරියටම තාම භාගය කියවිලා තියෙනවා. අවුරුදු 2500 තව 2500ක් තියෙනවා නම් මෙතනින්ම මේක දිගාපත් වුණොත් මේ යන විදිහට ගියොත් 100ක්වත් තියෙන්නේ නැහැ. ඒ හින්දා මේ ශාසනය පිළිසිදු කරන්න කවුරු හරි කෙනෙක් ඇගිටි එයි. ඉතින් ඒ අතර සමාහිත මෙතනින් ඕගොල්ලෝගේ කවුරු හරි වෙන්න පුළුවන්. ඒ හින්දා අප්‍රමාදීව උත්සාහවත් වුණොත් ඒ උත්සාහය බුද්ධ ශාසනයේ දේවකන්ට. මම කියන්නේ දැන් මේ ශාසනයේ තියෙන්නේ පුද්ගල භාවයෙන් හදන්න පුළුවන් මට්ටම ඉක්මවා ගිහිල්ලා. පුද්ගල භාවයෙන් මේ ශාසනය ගොඩ ගන්න බෑ දැන්. මේ ශාසනයේ හැම පැතිකඩක්ම කඩා වැටලා තියෙන ආධ්‍යාත්මික පැත්ත විතරක් නෙමෙයි. විනය පැත්තට ගත්තත් බාහිර පරිපාලන ශාස්ත්‍රයන් ගත්තත් මේක ඔක්කොම පෞද්ගලික වෙලා. ඔක්කොම නිකන් කර්මාන්ත නැත්නම් ආයතන වෙලා. සංඝ සමාජයක් නැහැ. අද ඇත්තටම තියෙන පෞද්ගලික ඒ ඒ රාමු තියෙන්නේ. නමුත් එහෙම නැහැ. සංඝයා සංඝ ශාසනය නම් බුද්ධ ශාසනය සංඝයා කියනකොට සමෝහර්ථ වචනය එක සමානයි හැමෝම. ඔක කරන්න පුළුවන් නිරෝධ සමප්පත්තියට සමවැදිලා නැගිටින්න පුළුවන් සද්දා විඤ්ඤා ලාභී කෙනෙකුට විතරයි. ඒ නිසා වීඩියෝ කරන්න කියන එකයි මතක් කරන්නේ මොකද මේ දෙන්නල තියෙන මාර්ගය ඊට අනිවැරදි. එක දසමයක්වත් පෞද්ගලික අර්ථ මම පෙන්වන්නේ එහෙම කියනවා නම් මං කලම පෙන්නනවා ඉතින් මාත්‍ර හිතෙනවා මේක. මේක මගේ අදහසක් කියලා මම ඒක වෙනම ප්‍රකාශ කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ත්‍රිපිටකයේ හැඟවිලා තියෙන බෞද්ධ දර්ශනය ලෝකෙට නොපෙනෙන තව හේතුවක් තමයි මේ පිටකේ තියෙන පෙන්වන දර්ශනයට සමගාමීව අටුවාවක දර්ශනයක් පෙන්වනවා. ඉතින් වර්තමානය තුල අටුවාවම ජීවිතය කරගෙන අටුවා දර්ශනය බුද්ධ බෞද්ධ දර්ශනය කියන තැනකින් තමයි ඔක්කොම කටයුතු කරන්නේ. එහෙම යුගයක මම විතරයි මේ කාරණා දෙක දෙකක් කියන එක කියන්නේ. ඔයගොල්ලෝ සමහරට දන්නේ නැතුව ඇති. නමුත් සමහර කොටසක් වීර්ය කරන්නෙම නැහැ අපේ ස්වාමීන් වහන්සේලා දානපන පංසකුල කරගෙන ඒ ටික ඉන්නවා ඒක දෝෂයක් නෙමෙයි පෞද්ගලිකව බොහෝ කාලෙක පැවතෙන ශාසනයේ වැරද්දක් කෙනා කියලාගේ පෞද්ගලික වර්තමාන ජීවිත දෝෂේ නෙමෙයි ඒ ස්වාමීන් වහන්සේ தත්ත්වයටපත් උනේ ඒ ස්වාමීන් වහන්සේ ගුරු ස්වාමීන් වහන්සේ නිවැරදි මඟ පෙන්වීමක් ලබා නොදුණු නිසායි ඒ ගුරු ස්වාමීන් වහන්සේ නිවැරදි මඟ පෙන්වීමක් ලබා නොදුන්නේ ඒ ගුරු ස්වාමීන් වහන්සේ ගුරු ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට ලබා නොදුන නිසා. මේ විදිහට මේ වැරද්ද ගොඩා කෑමට යනවා. ඊගාව කොටස තව කොටසක් ආරණ්‍ය සේනාසන රුක්ෂ මුල් ගල්ලෙන් ඇසුරු කරගෙන විවේක ස්ථාන ඇසුරු කරගෙන අප්‍රමාදීව භාවනා කරනවා. හැබැයි ඒ ඇයට දර්ශනය වෙලා තියෙන්නේ ගුරුවරයා වෙලා තියෙන අටුවාව. අටුවාවේ තියෙන දර්ශනේ සම්පූර්ණම නිවන් මාර්ගට 100%ක්ම පාස් කරයි. නමුත් ඒක තේින්නේ නැහැ. අපි කියමු මහා විහාර වංශීය දර්ශනය කියලා අද දකින්නේ අටුවා දර්ශනය. අටුවා දර්ශනය මොකක්ද? ඒකෙන් කියන්නේ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන මේ ස්පර්ශ ආයතන හය බලාගෙන කිසිම වෙලාවක ලෝකෝත්තර චිත්තජයසික උපදින්නෙත් නැහැ පොදවා ගන්නත් බෑ ලෞකික ඥාන ටිකකින් ওই රූප ටිකේ ඇත්ත දකින්නේ යම් වෙලාවකදී මාර්ගසිත උපදිනවා නිවන ආරම්භ කරගෙන මාර්ගසිතට අනුතරවම ඵලසිත උපදින ක්ෂණයක්වත් යන්නේ එතකොට ඵලය කියන්නේ මොකද්ද නිවන හිස් බව ශුන්්‍යතාවේ ආරම්භ වෙනවා ආපහු ඊට පස්සේ ක්‍රියාසිද්ධියකින් කාම ලෝක ජීවත් වෙනවා කියන දර්ශනය නමුත් ත්‍රිපිටකයේ තියෙන්නේ එහෙම නෙමෙයි. ත්‍රිපිටකයේ තියෙන්නේ මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දැකලා ස්පර්ශ ආයතන හයේ කලකිරිලා ස්පර්ශ ආයතන හයේ නොඇලිලා මිදිලා ඉන්න දර්ශනය. මේ ස්පර්ශ ආයතන හයේම ඇහැ රූප චක්කු විඥානය කියන මේ ටිකේම ඇත්ත ඇති හැටි දැකලා මේ ටිකේ කලකිරිලා නොඇලිලා නිදන දර්ශනයක්. පඨවින් පඨවිතෝ ඤාත්වා පඨවිස්මින් නිබ්බින්දති නිබ්බින්දෙන් විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්තස්ම විමුක්තන ඥානං හොති. පඨවිය පඨවිය හැටියට දකිනකොට පඨවිය කලකිරෙනවා කලකිරෙනකොට නොයැලෙනවා නොයැලෙනකොට නිදෙනවා. දැන් අද අපිට අම්මා තාත්තා කියලා සිහි කරන තැනක තියෙන්නේ පටවිය නේද අපි පුද්ගලයා කියලා අරගෙන තියන්නේ කියලා අපි දන්නේ නැහැ. අපිට පේන්නේ ඒ හින්දා අපි ඒක ඇලෙනවා. මේ අම්මා දුව පුතා තාත්තා කියලා ඇලෙනවා. ඇලෙන හින්දා මිදිලා නැහැ. අපි මොකෙන්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගේ මිදිලා නැහැ. සියලු දුකෙම මිදිලා නැහැ. බැරි වෙලා පටිවිය පටිවියේ හැටියට දැක්කොත් කන බොන ආහාරයෙන් හැදුණු පටිවි ධාතු රූපය මං කෙනෙක් කිව්වට පටවිය කෙනෙක් වෙන්නේ නැහැ. කියලා පටවිය පටවිය විදිහටම දකින්න පුළුවන්. දන්නන්නේ මේ දකින මට්ටමට ආපු දවසට. කිසි දවසක මේ දුව පුතා අම්මා තාත්තා කියලා ඔගොල්ලෝ ඇලෙන්නේ නැහැ ওই රූපේ. ඇලෙන්නේ නැති වුනහම ආශ්‍රයයෙන් කෙලෙසුන්ගෙන් මිදෙනවා. ජාති ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායාසයෙන් මිදෙනවා. සීල දුකෙන් මිදෙනවා. මෙන්න මේ වගේ දර්ශනය අපිට කිය තියෙනවා. ඉතින් හිත වඩන කෙනා ත්‍රිපිටකය බලන්නේ වර්තමාන. ත්‍රිපිටකය බලන අය හිත වඩන්නේ හිත වඩන කෙනා අටුවාව බලන්නේ. ඒක පහසුයි. එතෙන්දී මෙව අට කතා නියම විදිහට ගත්තොත් මේ ත්‍රිපිටකය නියමම අට කතාව හැටියට ගත්තොත් හම්බ වෙන්නේ අපිට හේතුකෝපදේශේ නෙත්‍ත්‍යකරණය අද මොකද ඒ අකුවාව එච්චරට ත්‍රිපිටකයට හිතයි ත්‍රිපිටකයමයි වගේ ඔය තෙරුන් වහන්සේලා සූත්‍ර විස්තර කරන්න විග්‍රහ කරන්න දුන් ලියපු පොත් තියෙනවනේ. ශරීර මහරහතන් වහන්සේ කච්චෙන් චුල්ල නිදේශ මහ නිදේශ ශරීර මහරහතන් වහන්සේ. හ්ම්. නෙත්‍ත්‍යකරණය ප්‍රේතකෝපදේශ කච්චායන මහරහතන් වහන්සේ. අන්න ඒවා තමයි නියමම අට කතා. ත්‍රිපිටකය ඊට පස්සේ අට කතා අද අපි අට කතා කියනක වැටෙන්නේ ආචාර්ය මත කියන ගණයට. මේ විදිහට ඒව වැටෙන මොකේද? ආචාර්ය මත කියන ගණයට. එතකොට පෙළත් මේ පෙළ දහමේ අපි නිකමට කියමු ප්‍රේතක උපදේශය කියලා කියන්නේ මොකද්ද? බලන්න අටුවාවක තියෙන ලක්ෂණය කොච්චරද කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර විනය අභිධර්මය හරියාප්තියට භාජනය වෙන නිසා පිටක කියලා කියනවා. ඒ සූත්‍ර පිටකයට, විනය පිටකයට, අභිධර්ම පිටකයට පිටක කියලා කියනවා. පරියප්ති ශාසනය නියෝජනය කරන නිසා. ඒ පිටක සංවර්ණාවට දෙන උපදේශයට පිටක උපදේශ කියන ඒ ත්‍රිපිටකේ බලාගන්න මෙන්න මෙහෙමයි කියලා කියලා දෙන එකට කියනවා පිටක උපදේශය. පිටකේ බලාගන්න හැටි කියලා දෙනවා. ඒක කියලා දුන්න බුදුරජාන් වහන්සේනේ බුදුරජාන් වහන්සේ දේශනා කළ පිටකේ බලා ගන්න හැටි කියලා දුන්න මහසත්‍යන මහරහතන් වහන්සේ. නියම විදිහට ගත්තාම අට කතාව සම් අෂ්ට කතාව කොච්චරද කියනවනම් පිටකෙම වගේ යන ගණයට යනවා මිසක පිටකෙම වෙන් වෙලා පේන්නේ නැහැ. එච්චරට සමීපයි. තුල නිर्देश මහා නිर्देश පටිසම්භිදා මග්ගේ හේතකෝපදේශ නෙත්‍ත්‍යකරණය වගේ ග්‍රන්ථ තමයි අද ත්‍රිපිටකයේ හැටියට අපි භාවිතා කරන්නේ කිසිදු දෝෂයක් නැහැ. එච්චයට සාධාරණයක් කරනවා ඒ අටුවාව ත්‍රිපිටකයට. ත්‍රිපිටක දර්ශනයම බලාගෙන යටුවාව තියෙන විස්තර කරන්නේ ඒක. ඒ නිසා බුද්ධ භාවිතයක් මේ යන ගණයට යනවා. ඒිට මෙහා ලියලා තියෙන පොත් කුරුන්දියට කතා කියයි ටීකා ටිප්පණී කියලා ඔය කියන දේවල් ශාසනය හැටියට වැටෙන්නේ ආචාර්ය මත කියන ගණයට. එතකොට පෙළ අටුවා අතුරුදහන් වෙනවා කියනකොට පෙළත් පෙළ දහම බලාගන්න දෙන උපදේශත් ටික අතුරුදහන් වෙනවා කියන එක මිසක පෙළේ තියෙන දර්ශනයෙන් පරිබාහිර දර්ශනයක් වෙන්න පොත් කියන්නේ මේකට අයිති අටුවාවක් කියලා. ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. අටුවාවකට කිසි වෙලාවක දර්ශනයක් තියෙන්න බෑ. එයාට ශාස්ත්‍ර කෘත්‍ය කරන්න බෑ. ශාස්ත්‍ර කෘත්‍ය කරන දර්ශනය තියෙන ත්‍රිපිටකේ. ඒ ත්‍රිපිටකයේ අටුවාවකින් විය යුතු කාරණාව තමයි අපැහැදිලි වචනයක් පැහැදිලි කරලා දීම විනා තව දර්ශනයක් දීම නෙමෙයි. අටුවාවකින් විය යුතු කෘත්‍ය තමයි ඔගොල්ලෝ යම් සූත්‍රයක් බලනකොට සූත්‍රයේ ඔයගලන්ට නොතේරෙන තැනක් නොතේරෙන වචනයක් තියෙන ඒක නොගඹුරු කළ දෙන එක මිසක තව වෙනම දර්ශනයක් දෙන්න අයිතියක් නැහැ අටුවාවකට. නමුත් වර්තමාන අට කතාව කියලා කතා කරන තැනක දර්ශනයක් දෙනවා. ඒකෙදි ඔයගලන්ට මම මතක් කරන්නේ ඒ පොත්පත්ද බලන්න එපා කියන කෙනෙක් බලන්න. අටුවාව ගන්න. දැන් අද අපි අට කතා කියලා කියන ඒ අටුවාව ගන්න, අටුවාව බලන්න, අටුවාව වචනත් ගන්න දර්ශනය අයින් කරන්න. අටුවා දර්ශනය අයින් කරන්න අටුවාව ගන්න. ත්‍රිපිටකයේ දර්ශනය කරගෙන ත්‍රිපිටකයේ තියෙන නොගැඹුරු තැන් දීල් කරගන්න ඒක වචන උදව් කරගන්න ප්‍රතික්ෂේප කරන්න දෙපා කිසිම ග්‍රන්ථයක්. නමුත් දර්ශන දෙකක් තියෙන්නට ත්‍රිපිටකේ බලාගෙන කටයුතු කරන්න. ඉතින් මම මතක් කළේ මේ වගේ ශාසනයේ අභ්‍යන්තර අරුබුදයක් අද තියෙනවා. සාමගාම සූත්‍රයේදී පෙන්වී බුදුරජාණන් වහන්සේ සීලය පිළිබඳ අඩුවක් තිබුණත් ඒක අඩුවක් නෙමෙයි. ඒක එයාට විතරයි බලපාන. මාර්ගය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණොත් තමයි දෙවිමනුසුන් සහිත ලෝකයටම ප්‍රශ්නය. අද මේ සමගි වෙන්නේ නැත්තේයි මේ ශාසනය. බලන්න. අනිත් තැනක කියන කෙනා අනිත් තැනක කියන දෙයට එකක නැහැ. තව තැනක කියන කෙනා අනිත් තැනක කියන දෙයට එකක නැහැ. මෙතෙන්ට ගියොත් භාවනා කරන්න වෙන ක්‍රමයක් පනවනවා. තව තැනකට ගියොත් භාවනා කරන්න තව එකක් පනවනවා. නමුත් මේ ශාසනය එහෙම වෙන්න බෑ. එහෙම විය යුතු නෑ. අනික ඕනම තැනකට ගිහලා ඕගලන්ට භාවනා කරන්න පුළුවන් අර. භාවනා කමටහන් ඉල්ල ගන්නත් පුළුවන්. යන ප්‍රමාණය ප්‍රමාදයේ විතරයි තියෙන කමටහන් ගන්න ප්‍රමාදයක් නැහැ. නමුත් එපමණකින්ම ඒ දෙන ගුරුවරයාට නින්දාකට යුතුයි ගන්න ශිෂ්‍යයාට නින්දාකට යුතුයි. කෙනෙක් ඇවිල්ලා ඕගොල්ලෝ කවුරු හරි ඇවිල්ලා මගෙන් භාවනා ඉල්ලනවා නම් ස්වාමීන් වහන්සේ මට භාවනාවක් කියලා දෙන්න කියලා. හරියට මෙන්න මේ වගේ. සුස්තර මහත්තයෙක් ගාවට ගිහිල්ලා මහත්තයා මට පැන්ඩෝල් එකක් දෙන්නකෝ කියලා කියනවා වගේ. අපි සුස්තර මහත්තයෙක් ගාවට ගිහිල්ලා මහත්තයා මට පැන්ඩෝල් එකක් දෙන්න, ඇමොක්සිලින් කරල් එකක් දෙන්න, පිරිටන් පෙති එකක් දෙන්න කියලා කිව්වොත් හරිද? අපි කියන්නේ මොකද්ද? ලෙඩේනි කියන්න ඕනේ. ලෙඩේ කියනකොට සුස්තර මහත්තයාගේ අයිතිය වැඩේ තමයි මොකද්ද? ලෙඩේ ඇතිවෙච්ච හේතුව පරීක්ෂා කරලා බලනවා. මේ පරීක්ෂණයකින්ද එක්ස්රේ කිරණකින්ද නැත්නම් ස්කෑන් එකකින්ද ලෙඩේ මොකද්ද කියලා හොයනවා. රෝග නිදානය හොයනවා. මේ ඊට පස්සේ රෝග නිදානයට බෙහෙත් නියම කරනවා. ඊට පස්සේ නියම කරපු විදිහට ලෙඩා එක පාවිච්චි කරනකොට රෝග නිදානය නැති වෙච්ච නිසා ලෙඩේ නැති වෙනවා. දැන් රෝගේ දන්නෙත් නෑ රෝග නිදානය පෙන්වන්නෙත් නෑ නිදානය මොකද්ද කියලා හොයන්නෙත් නෑ ඔයලා නිදානය නැති වෙන කතාව මොකුත් නෑ කෙලින්ම භාවනා ඉල්ලනවා භාවනාවක් දෙනවා මේක කරන්නේ මොකටද කරන්නේ කොහොමද මොන තැන දක්වාද කරන්නේ ඔය මුකුත් දන්නේ කරන කෙනා කරන්න කරන්න ප්‍රශ්න ආමුතුනේ දැන් ආනාපාන සති භාවනාව වැඩුව දැන් මොකද්ද කරන්න ඕනේ හරිනම් වෙන්න ඕනේ කරන්න කරන්න ප්‍රශ්නේ ලෙහෙන්න ඕනේ මිසක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දවසින් දවස ක්‍රමයක් නිවැරදිද වැරදිද කියන එක දැනගන්න තියෙන එකම දේ තමයි යමක් නිවැරදි නම් ටික ටික හරි කරන්න කරන්න ඇත්තනේ ඇත්තනේ ඇත්තනේ කියලා තමන් අහගත්ත දේ පිරිසුදු වෙවි ප්‍රශ්න අඩු වෙන්න ඕනේ මිසක ප්‍රශ්න එකතු වෙන්න බෑ දැන් මේක කළා තව මොකද කරන්න තියෙන්නේ? දැන් මේක කළා තව මොකද කරන්න තියෙන්නේ? එකින් එකට එකින් එක ප්‍රශ්න වැඩි වෙනවා නම් ඒකෙන්ම දකින්න මොකද්ද? කරන ක්‍රමයේ වැරදි. හ්ම්. ඉතින් වර්තමානයේ තුල මේ ශාසනයේ සමගි නොවන තැනට ඇවිල්ලා තියෙන පුතේ මේ මාර්ගය තුල ඇති විසමතාවය නිසා ගොඩාක් දෙනෙක් ශාසනය හදන්න උත්සාහවත් වෙනවා. හදන්න ඉස්සෙල්ලා ශාසනය කැඩලා තියෙන කොතනද කියලා බලන්නේ නැහැ කවුරුවත්. ඉතින් කවදා හරි දවසක මේ ඔක්කොටම ඇහැට පෙනෙන්න දැනෙන මට්ටමකට අවදි වෙච්ච කෙනෙකුට විතරයි ආයෙ මේක වෙනස් කරන්න පුළුවන්. මේ වගේ එක ප්‍රදේශයකට එක දෙන්නෙකුට තුන්දෙනෙකුට නෙමෙයි. සමස්තයක් බෞද්ධ අබෞද්ධ සියලු දෙනාටම තේරෙන මට්ටම නැගිටව කෙනෙකුට විතරයි මේක වෙනස් කරන්න පුළුවන්. මම කියන්නේ කිසිම වෙලාවක මේ ශාසනය විනාශ කරනවා කියලා අන්‍ය ආගමික අන්‍ය ජාතිකායට බයින්ද එපා. ඕගොල්ලෝ කැමති නැද්ද වර්තමාන මුස්ලිම් හරි කතෝලික හරි කියන පිරිස් තුළ කට්ටිය ඇවිල්ලා බෞද්ධ වෙනකොට ඕගොල්ලෝ කැමතිද අකමැතිද? කැමති. ඉතින් බෞද්ධ අය කතෝලික වෙනවට බෞද්ධ අය මුස්ලිම් වෙනවට ඒගොල්ලන්ගේ කැමැත්තක් තිබීම අසාධාරණයි. ඒ ඕගොල්ලෝ කැමතිනේ එතන පිරිස ඇවිල්ලා බෞද්ධ වෙනවට ඕගොල්ලෝ කැමති නම් බෞද්ධ කෙනෙක් ඇවිල්ලා කතෝලික වෙනවට බෞද්ධ කෙනෙක් ගිහිල්ලා මුස්ලිම් වෙනවට ඒගොල්ලෝ කැමති වීම අසාධාරණයි. ඒක තමයි දුකේ ස්වභාවය. නමුත් යම් ශාස්ත්‍ර ශාසනයක් නැත්නම් යුතුයි. අනේ මානව ඔක්කොම මතනය කරලා මේක ඉස්මතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ දාර්ශනික බුදුරජාණන් වහන්සේගේ ශාසනය රැස්කේ කවුද? කවුද නෝම බෞද්ධයා? බෞද්ධය නෙමෙයි නියම දක්ෂය නියම කලිතය මේ සාසනය රකින්න බාර දෙන්න ඕන ඒ අය. ඒ අය කියකට මේ ඉදිරිපත් වෙනවා මේ ඉතිගාම නැති කරලා විනාශ කරන්න මේක රැස්ත යුතුයි. ඉච්ඡක වන්නා කියන කමක් වෙනද පුළුවන්. ඒක තමයි මෙම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් ඒ නමපද නිවැරදිව ඒකාරයි. එහෙම නැත්නම් වාද විවාද කරන අපිට පුළුවන් තාක්ෂණයක් ගැඹුරු සාර දැනුම් කියනවා රටේ ඒවා රැක්කලිකු අපිට ඇති කාරණේ කියන්නේ. මේක තමයි මේ කියන අදහස් ඇතු වචන ටික නොකියුවත් ක්‍රියාව තුළින් තුනුරුවන් සැඟවෙන තැන් පිහිට තැන් කරගෙන තුනුරුවන් කෙරේ විශ්වාසය තබාගෙන මෙතෙන්ට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කළා මහ කුසලය සිද්ධ කරගත්තා මේ සිද්ධ කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයෙන් මේ පින්වත්තුන්වත් මේ පින්වත්තුන්ගේ කිවල් දුරවල් රැකිරක්ෂා දිස්ත්‍රික්කයට අධිකෘත ශාසන මාමුගිෂ්ඨ කරක සීළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන දිවිපතන බෝධිකින් උතුම් වෙනසන අනුමෝදන්සිතවා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සම්පදං ඒ වගේම කල්පනා කරගන්න මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් මේ පින්වත් සියලු දෙනා නම් ඉන්නේ කාලය යාත්‍රා කළා වූ සියලුමියගේ ඥාතීන් සිහිපත් කරගන්න